ජනාධිපතිවරයාගේ බලතල සීමා කිරීම කියන කාරණයත් ඒ වගේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කියන කාරණයත් අපි දිගින් දිගටම කතා කරපු කාරණා ජාතික සමගිය සම්බන්ධ වගකීම ඒ වගේම යහපාලනය සම්බන්ධ වගකීම පනතක් නැවත සලකා බලන්නට තියෙන වගකීම වගේ කාරණා ජනාධිපතිවරයාට ලැබිලා තියෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයා මේ කියන කාරණයට අභිලාෂය ප්‍රකාශ කරපු නිසාම ඔහුට සියලු පක්ෂ එකතු වී යම් යම් වගකීම් පවරන්න කටයුතු කරලා තියෙනවා. ඒක ලොකු වරදක් විදිහට අපි දකින්නේ නැහැ. කොහොම වුණත් ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය ප්‍රධානියා කියන කාරණා පිළිබඳව පමණක් ගැටලුවක් තියෙනවා. ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති විය යුතුයි රජයේ ප්‍රධානියා ජනාධිපති විය යුතුයි කියන අදහසින් තමයි මේ සංශෝධනය තියෙන්නේ රාජ්‍ය ප්‍රධානියා ජනාධිපති වුණාට ගැටලුවක් නැහැ නමුත් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති විය යුතුයි කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ